චක්කු රූපානං සංයෝජනං රූපාත්තක්කුස්ස සංයෝජනං තීති සද්ධාවන්ත කාරුණික පින්නතුනේ පින්නතුනේ අද සූත්‍ර දේශනාව සඳහා මාත්‍රකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ සංයුත්ත නිකායේ සඳහන් වන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ නම තමයි කෝට්ටිත සූත්‍රය. සමහර විට පින්නතුල අහලා තියෙන්නත් පුළුවන්. රහතන් වහන්සේලා දෙනමක් අතර සිදුවිච්ච සාකච්ඡාවක්. රහතන් වහන්සේලා දෙනවා කරපු ධර්ම සාකච්ඡාවක්. එහෙමනම් පින්නතුනි ධර්ම සාකච්ඡාවකින් ඒ කාන්තේම අපට ධර්මයට ඉස්සරහට දහම තුළ ඉස්සරහට යන්න උපකාරයක් තමයි ධර්ම සාකච්ඡාවකින් සිද්ධ වෙන්නේ. ඒ වගේම සද්ධාවෙන් උතුරා යන අවස්ථාවක් තමයි හොඳට ධර්ම සාකච්ඡාවක් කෙරෙනවා නම් එතන සිදුවන්නේ. ධර්ම සාකච්ඡාවක් තුළින් යම් කිසි කේන්තියක් යනවා නම් අර්බුදයක් හට ගන්නවා නම් ඔවුනොවුන් එක එක එක්කෙනාට එක එක විදියට කර්ම කියාගෙන දේශය ඇති කර ගන්නවා නම් මාන්නය ඇති කර ගන්නවා නම් එතන ධර්මයේ නෙවෙයි සාකච්ඡා කරලා තියෙන්නේ. පින්නතුනේ ඇත්තටම මේ තථාගත ධර්මය මේ අවබෝධ කරගන්න ඕන ධර්මය අපිට තියෙන බොහොම ටිකයි. ඉතින් ඒ ඒ ධර්මය අවබෝධ කරගන්න මේ සත්‍යයන්ට බොහොම අපහසුයි. ඒකට හේතුව තමයි අනවරාග්‍ර සංසාරේ මම කියන සංඥාවත් එක්ක ආපු අපට කියන්නේ මම, මගේ, මගේ ආත්මය කියන සක්කාය දිට්ඨියෙන් දැසගෙන හිටපු අපට එකපාරම මේක අතහරින්න අමාරුයි. එහෙනම් දැන් මේ ධර්ම සාකච්ඡාව තුළින් අපට මේ ආත්ම සංඥාව ගලවන්න විශේෂ උපදේශයක් ලබා දෙනවා. ඉතින් මේ දේශනාව සිද්ධ වෙලා තියෙන්නේ බරණැස ඉසිපතන මිගදායේ වැඩ ඉන්න කාලේ. ඉසිපතන ආරාමයේ පින්නතුල්ලට හොඳට පුරුදුයි. පළවෙනි ධර්ම දේශනාව සිද්ධ වුණේ ඉසිපතන මිගදායේ. මේ සූත්‍ර දේශනාව දේශනා වෙන කාලේ දේශනා කරපු කාලේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේත් වැඩ සිටි ඉසිපතනේ. කොට්ටිත මහරහතන් වහන්සේ දවසක් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා පින්වත් සාරිපුත්‍රයන් වහන්සේ චක්කු රූපානං සංයෝජන රූපා චක්කුස සංයෝජන ඔන්න අහපු රස්නේ පින්වත් සාරිපුත්‍රයන් වහන්සේ මේ රූප ඇහැට බැඳිලා තියනවාද නැත්නම් ඇහැ රූපයට බැඳිලා තියනවාද පින්නතුනේ දැන් අපිට කවදාවත් ඔවගේ ප්‍රශ්න තියලා නැහැ නේද? අපි හිතනවාද කවදාවත් මේ ඇහැ රූප රූප වලට බැඳිලා තියෙනවද නැත්නම් රූප ඇහැට බැඳිලා තියෙනවද කියලා අපි කල්පනා කරන්නේ අපිට සාමාන්‍යයෙන් හිතෙන්නේ ඇහැ රූප රූප වලට බැඳිලා තියෙනවා වගේ තමයි අපි දකින්නේ. මොකද අපිට හිතෙන්නේම ඇහැ තියෙනවා නම් රූප තියෙනවා ඕවා බැඳිලාමයි තියෙන්නේ වගේ තමයි අපි හිතාගෙන ඉන්නේ. බලන්න කොට්ටිත මහරහතන් වහන්සේ අහපු ප්‍රශ්නය ඇහැ රූපයට බැඳිලා තියනවාද රූප ඇහැට බැඳිලා තියනවාද ඒ වෙලා ඒ වගේම අහනවා කන ශබ්දයට බැඳිලා තියනවාද ශබ්ද කනට බැඳිලා තියනවාද නාසය ගඳ සුවඳට බැඳිලා තියනවාද ගඳ සුවඳ නහයට බැඳිලා තියනවාද දිව රසයට බැඳිලා තියනවාද නැත්නම් රසය දිවට බැඳිලා තියනවාද කය පහසට බැඳිලා තියනවාද නැත්නම් පහස් පහය පහස කයට බැඳිලා තියනවාද සිත අරමුණු වලට බැඳිලා තියනවාද නැත්නම් අරමුණු සිතට බැඳිලා තියනවාද ඔන්නාම ප්‍රශ්න මාලාව දැන් අපි බලමු පළවෙනි එක කොට්ටිත මහරහතන් වහන්සේ ඇහුවේ ඇහැ රූපයට බැඳිලා තියනවාද රූපය ඇහැට බැඳිලා තියනවාද ඇහි බන්ධනේ රූපයට නැත්නම් රූපේ බන්ධනේ ඇසට ඒ වෙලාවේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාරනවා පින්වත් කොට්ටිතයන් වහන්ස ඇහැ රූප රූපයට බැඳිලා නැහැ රූපයක් ඇහැට බැඳිලා නැහැ උන්ට පිටුතුර එහෙනම් දැන් කොහෙටද බැඳලා තියෙන්නේ? ඇහැ රූපයට බැඳිලා නැත්නම් රූපය ඇහැට බැඳිලා නැත්නම් මොකෙන්ද බැඳිලා තියෙන්නේ? මොකද්ද බන්ධනේ? සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාරනවා කොට්ටිතයන් වහන්සේ මෙතනදී බන්ධනේ තමයි ඡන්ද රාගය. අපේ මේ ඇහැට කීයටවත් පින්නතුනේ මේ රූප බැඳිලා නැහැ. එහෙමනම් මේ ලෝකයේ තියෙන හැම රූපයකටම අපි ඇඳිලා යන්න ඕනේ. ඊළඟට රූපත් ඇහැට බැඳිලා නැහැ. එහෙමනම් හැම රූපයකටම අපි අනිවාර්යෙන් බැඳිලා ඉන්නේ. එහෙම නැහැනේ. බලන්න අපි හැම රූපයකටම කැමති නැහැ. එහෙමනම් මොකෙන්ද බැඳිලා තියෙන්නේ? සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාරනවා චන්ද්‍රාගයෙන් තමයි බැඳිලා තියෙන්නේ. පින්නතුණු චන්දරාගයෙන් බැඳුනා කියලා කියන්නේ අපි කැමැත්තෙන්මයි බැඳලා තියෙන්නේ. ඕනම දෙයක් අකමැත්තෙන් බැඳලා තිබ්බොත් නම් අපිට කොහොම හරි ගලව ගන්න පුළුවන් නේද? අපි මේකට කැමැත්තෙන්ම බැඳලා ඉන්න හින්දා තමයි ඒක ගලවන්න අමාරු. අපි අතහරිනවා අතහරිනවා කියලා කිව්වට අපි කැමැත්තෙන්ම බැඳලා ඉන්නේ. ඕනම දෙයකට කැමැත්තම බැඳලා ඉන්නකොට කොහොමද කරවන්නේ? ඒ සඳහා තමයි මේ ධර්ම දහම් වැඩපිළිවෙල අපි ක්‍රමානුකූලව සීලේ ඉඳලා නීවරණයටපත් කරමින් සමත භාවනා දියුණු කරමින් විපස්සනා වඩමින් පියවරෙන් පියවර පියවරෙන් පියවර අපි ඉස්සරහට යනවා. මොකද අපි මේකට කැමැත්තෙන්මයි බැඳලා ඉන්නේ. එතකොට දැන් අපිට තේරෙනවා ඇහැ රූපයට බැඳිලත් නැහැ රූපේ ඇහැට බැඳිලත් නැහැ මෙතන බන්ධනේ මොකද්ද ඡන්ද රාගය ඇත්තටම ඡන්ද රාගය කියලා කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි සිතුවිල්ලක් ලෝභය කියන සිතුවිල්ලනේ ඔය ඔය විදිහටම සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාारण වැත්නේ කන ශබ්දයට බැඳිලා නැහැ, ශබ්දයේ කනට බැඳිලා නැහැ. මෙතන තියෙන බන්ධනය තමයි චන්දරාගය. සිතුවිල්ල. නාසය ගඳ සුවඳට බැඳිලා නැහැ, ගඳ සුවඳ නහයට බැඳිලා නැහැ. මෙතන තියෙන බන්ධනය මොකද්ද? චන්දරාගය. ඊළඟට දිව රසයට බැඳිලත් නැහැ, රසයේ දිවට බැඳිලත් නැහැ. මෙතන තියෙන බන්ධනේ චන්දරාගය. කය පහසට බැඳිලත් නැහැ, පහස කයට බැඳිලත් නැහැ. මෙතන තියෙන බන්ධනේ ඡන්ද රාගය. සිත අරමුණු වලට බැඳිලත් නැහැ. අරමුණු සිතට බැඳිලත් නැහැ. එහෙමනම් මෙතන තියෙන බන්ධනය තමයි ඡන්ද රාගය. පින්නතුනේ අපි මේ ධර්මය තුල මම මුලින් කිව්වා මේ ටිකයි අපිට අවබෝධ කරගන්න තියෙන්නේ කියලා. ඇත්තටම අපි මේ ආයතන 6 පිළිබඳව දැන් හිතනවට වඩා මීට වඩා ටිකක් ගැඹුරින් හිතන්න ඕනේ. මේ ආයතන හය තමයි අපේ ලෝකය. මීට වඩා දෙයක් නැහැ. දැන් බලන්න අපි සැප විඳිනවා දුක් විඳිනවා කියලා කියන ඕකනේ. ඔය ආයතන හරහා වෙන සිදුවීමකට තමයි අපි මහා ලෝකෝට සැප විඳිනවා කියලා කියන්නේ. ඒ වගේම දුක් විඳිනවා කියලා කියන්නේත් ඒකට. දැන් මොකද්ද සැප කියලා කියන්නේ? සොම්නස් උපදවන හැඟීම් සැපයි. දුම්නස් උපදවන හැඟීම් දුකයි. එතකොට මොකද්ද කොහොමද සැප කෙනෙක් පිනතට තේරුම් ගන්න තියෙන්නේ? ලොකු මාලිගාවක ඉන්න එක, ලොකු වාහනයක් පාවිච්චි කරන එක, ඊළඟට හොඳ දුවදරුවෝ, හොඳ මහත්යෙක් ඉන්න එක, හොඳට සල්ලි මුදල් තියෙන එක, හොඳට කෑම බීම ලැබෙන එක, ඕකද සැප. සාමාන්‍යයෙන් බාහිරට පේන්නේ ආ මේක ලොකු දෙයක් කියලා. නමුත් නියම විදිහට සැප විඳිනවා කියලා කියන්නේ ඒකට නෙවෙයි. මම කියන්නේ ලෞකික වාසිය. සැප කියලා කියන්නේ පින්නතුනේ මේ ඇහැ තේනවනේ. ඇහැට තමන් කැමතිම රූප ලැබෙනවා නම් ඔන්න සැප. ඇහි සැප. කනට තමන් කැමතිම ශබ්ද ලැබෙනවා නම් ඔන්න සැප. නාසයට තමන් කැමති මාග්‍රහණ ලැබෙනවා නම් ඔන්න සැප. දිවට තමන් කැමතිම රස ලැබෙනවා නම් ඔන්න සැප. කයට තමන් කැමතිම පහස ලැබෙනවා නම් ඔන්න සැප. හිතටත් ඉතින් හොඳ හොඳ තමන් කැමති සිතුවිලි හිතෙනවා නම් ඔන්න සැප. ඒතර සැප කියලා කියන්නේ ওই ටිකට. දුක කියලා කියන්නේ මොකක්ද? ඔය ඇහැට තමන් අකමැති දේවල් ලැබෙනවා නම් ඔන්න දුකයි. තමන් අකමැති රූප පේනවා නම් ඔන්න දුක් විඳිනවා කියනවා. අකමැති ශබ්ද ඇහෙනවා නම් ඔන්න දුක් විඳිනවා කියනවා. අකමැති ගඳ සුවඳ රස පහස අරමුණු ලැබෙනවා නම් ඔන්න දුක කියලා කියනවා. ඒක හොඳට හිතලා බලන්න පින්නතොනේ දුකයි සැපයි කියලා කියන්නේ මහා ලොකු කඩක් නෙවෙයි නේද? මේ ඉන්ද්‍රයන්ට Taman කැමති ටික ලැබෙනවා නම් සැපයි අකමැති ලැබෙනවා නම් දුකයි. දැන් ලොකු මාලිගාවක් ඇතුලේ අපි සිතන විදිහට අපි හිතමු කෙනෙක් විශාල મંદિરයක ඉන්නවා. ඒ කෙනා අපිට සැප විඳිනවා කියලා කියන්න පුළුවන්ද එහෙම? නෑ. මේ මාලිගාවේ ඇතුලේ ඉඳගෙන කොච්චර දුක් විඳිනවද? සමහර වෙලාවට පුංචි පැල්පතක ඉන්න කෙනෙක් සැප විඳින්න පුළුවන්. ඇයි මේක සැප විඳිනවා කියලා කියන්නේ? මේ තමන් කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටික ලැබෙනවා නම් සැපයි. දුකයි කියලා කියන්නේ තමන් අකමැති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ලැබෙනවා නම් දුකයි. එහෙමනම් මේක තමයි අපේ ලෝකය. මේ ටික තේරුම් ගත්තොත් චක්ක සූත්‍ර වෙන සූත්‍ර දේශනා අපි නිතරම භාවිතා කරන්න ඕනේ. ඊළඟට පින්නතුනේ ආදිත්‍ය පරයාය වෙන සූත්‍ර දේශනා නිතරම පරිශීලනය කරන්න ඕනේ. ඇත්තට කෙනෙකුට අපායෙන් ගැලවෙන්න තියෙන හොඳම සූත්‍ර දේශනා. දැන් බලන්න මේ ආදිත්ත පරයාය සූත්‍රය හොඳට පරිශීලනය කළා. භාවනාවක් හැටියට වඩනවා නම් පින්නතුන ඒක කොච්චර දෙයක්ද බලන්න. දැන් එදා නන්දක සූත්‍ර දේශනාවත් එහෙමයි. නන්දක සූත්‍රෙත් අර නන්දකෝ වාද සූත්‍රය. එතනත් බලන්න ඒ රහතන් වහන්සේ වික්ෂුණීන් වහන්සේට අවවාද කළා. මොකක්ද ඒ අවවාදේ? නැගිනවරුනි ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, ඊළඟට සිතත් අනිත්‍යයි. ওই විදිහට ඒවට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අනිත්‍යයි. ඒවා සම්බන්ධ වන විඥානයත් ඒ විඥාන හය අනිත්‍යයි. ඒ ස්පර්ශ හයත් අනිත්‍යයි. ඒවා නිසා ලැබෙන වේදනාත් අනිත්‍යයි. ඒ වේදනා නිසා හටගන්න තණ්හාවත් අනිත්‍යයි. ඔය දේශනාව නේදා නන්දකෝවාද සූත්‍ර දේශනාවේ තියෙන්නේ. ඔය දේශනාව අහලා භික්ෂුණීන් වහන්සේලා සෝතාපන්න වුණා. බුදුරජාණන් වහන්සේ නන්දක ස්වාමීන් වහන්සේට ඒ විලාවේ පින්නතුණි භික්ෂුණීන්ට අවවාද කරන භික්ෂුන් වහන්සේලාගෙන් අග්‍රතානාන්තරය දුන්නා. ඒකට බලන්න මේ දේශනාව. අද කාලේ පින්නතුනේ අපිට මේ බණ කියලා අපි හැමෝම කැමති මේ කෙලෙස් එක්ක මොන හරි අහන්න. අපිට hina වෙන්න පුළුවන් නම් ඊළඟට අපිට මොන හරි ආස්වාද ජනක දෙයක් ඇහෙනවා නම් අපි කැමති. දැන් අපිට දැන් ඇත්තටම වඩන්න තියෙන්නේ පුරුදු කරන්න තියෙන මෙන්න මේ ටික. මේ ආයතන හය අනිත්‍ය වශයෙන් දකින්න ඕන දුකක් වශයෙන් දකින්න ඕන මම මගේ කියලා ගන්න බෑ කියන අනාත්ම වශයෙන් දකින්න ඕන මේ ටික දකින්න පුළුවන් නම් අපිට ඒකාන්තයෙන් මේ සතර කතරින් ඈතර වෙන්න පුළුවන් දැන් බලන්න මේ මහා ප්‍රඥාවෙන් අගතෙන්පත් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කොට්ටිත මහරහතන් වහන්සේත් එක කරපු සාකච්ඡාවේ තියෙන ওই ටික වෙන දෙයක් නෙවෙයි එතකොට දැන් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මේ විදිහට දේශනා කරලා කොට්ටිත මහරහතන් වහන්සේට වදාරනවා එවත්නි පින්වත් කොට්ටිතයන් වහන්සේ මෙන්න මෙහෙම හිතන්න කළු හරකෙකුයි සුදු හරකෙකුයි ඉන්නවා මේ උපමාව මේ කළු හරකයි සුදු හරකයි එකට ඈඳලා අර තනකොළ කන්න දානවා දැන් ඔය ගම් වල එහෙම කරනව නේද? හරක් දුවනවට ඉතින් හරක් බලා ගන්න පහසුවට එහෙම වැඩ කරනවා. ඉතින් මේ කළු හරකෙකුයි සුදු හරකෙකුයි ඈඳලා දැම්මම ඈතින් කෙනෙක් බලාගෙන ඉඳලා කියනවා මේ කළු හරක නිසා තමයි සුදු හරක යන්නේ. තව කෙනෙක් කියනවා නෑ නෑ සුදු හරක නිසා තමයි කළු හරක යන්නේ. ඉතින් මේකෙන් හරි මොකද්ද? කළු හරක නිසා සුදු හරක යනවද? සුදු හරක නිසා කලවර කරනවාලු. නෑ පින්නතුනි, මේ දෙන්නම නිසා නෙවෙයි යන්නේ මේ දෙන්නට එකට යන්න වෙලා තියෙන්නේ මේ බැඳලා තියෙන රැහැණ නිසා, ලනුව නිසා. ලනුව කපලා දැම්මා නම් දෙන දෙපැත්තට යනවා. අන්න ඒ වගේ මේ ඇහැ රූපයට බැඳිලත් නෑ, රූපය ඇහැට බැඳිලත් නෑ. එහෙනම් බැඳිලා තියෙන්නේ මොකෙන්ද? චන්ද රාගය නැමැති ලනුවෙන් තමයි බැඳිලා තියෙන්නේ. එහෙමනම් මේ චන්ද රාගය තමයි අපි නැති කරගන්න ඕන. ඊළඟට සරියොත් මහරහතන් වහන්සේ තවත් ලස්සනට කොට්ටිත මහරහතන් වහන්සේට වදාරනවා පින්වත් කොට්ටිතයන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ දිහා බලන්න. අපේ ශාස්ත්‍රුන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ සම්බුක්ඥාණයෙන් අවබෝධ කරගෙන අපට පිහිට වෙච්ච උත්තරය දිහා පොඩ්ඩක් බලන්න. උන්වහන්සේටත් අපිට වගේ මහත් තියෙනවනේ. උන්වහන්සේත් රූප බලනවා. හැබැයි උන්වහන්සේට චන්ද රාගේ නැහැ. කියන්නේ ලෝභේ නැහැ. ඒ නිසා සොයි මුත්ත චිත්තෝ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සැනසille වැඩ ඉන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ හොඳට රූප බලනවා නේද? හැබැයි උන්වහන්සේට නැත්තේ මොකද්ද? චන්දරාගය නැහැ. චන්දරාගය නැති නිසා බුදුරජාණන් වහන්සේ සැනසille ඉන්නවා. එහෙනම් අපිට මේ සැනසille සොයමුත්ත කියන්නේ සැනසille. මේ සැනසille ඉඳ බැරි වෙලා තියෙන මොකක් නිසාද? මේ චන්දරාගය නිසා. සාමාන්‍ය මෙතනින් මේ පින්නතුන බලන්න හිතලා මේ අත්ව මේ ජීවිතයේ යම් බඳ දුකක් විඳලා තියෙනවා නම් මොනවා හරි වේදනාවක් විඳලා තියෙනවා නම් ඒ වේදනාව විඳලා තියෙන්නෙම පින්නතුනි කැමැත්ත මුල් කරගෙන. සාමාන්‍ය හිතලා බලන්න මොනවා හරි දුකක් ඉඳලා තියෙනවා නම් ඒ දුක ඉඳලා තියෙන්නේ කැමැත්ත මුල් කරගෙන. එහෙමනම් මේ කැමැත්ත චන්දරාගය ආශාව කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන ලොකුම අර්බුදේ. ලොකුම අර්බුදේ තමයි පින්නතුනි මේ ආශාව. මේ තථාගත ධර්මයේ ගන්නකොට පිළිතුරු හරියම කල්පනාවෙන් අපි ගන්න ඕන. දැන් මේ ගිහියන් හැටියට මේක කල්පනා කරන්නේ මේ විදිහට කොහොමද ජීවත් වෙන්නේ. ඉතින් ඔය ආදිත්ත පරයය වෙන සූත්‍ර දේශනා අහනකොට ගොඩාක් ගිහිය අහනවා අපේ. ඉතින් කොහොමද ස්වාමීන් වහන්සේ අපි රූපයට බැඳිලා ඒ රූපේ හා සම්බන්ධව සිත පවත්වන වෙලාවක අපි මරුණොත් කෙලින්ම අපාය කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් අපි බැඳිලාම ඉන්නේ. එහෙම කියන අවස්ථා පේනවා. ඉතින් කනට ඒ වගේම කනෙන් ශබ්දයක් අහලා ඒ ශබ්දය හා සම්බන්ධව සිත පවත්වමින් ඉන්න වෙලාවක අපි වැරුණොත් ධර්මයට අනුව ඒකාන්තෙන් අපායයි. ස්වාමීන් කොහොමද මේකෙන් බේරෙන්නේ කියලා ගොඩක් අය අහනවා. පින්නතුනේ තථාගත ධර්මය අන්තවාදී ධර්මයක් නෙවෙයි. දැන් මේ පින්නතුල්ලාට මේ ධර්මයේ කොතනවත් තියනවද? අකසාද වඳින්න හොඳ නැහැ. ළමයි හදන්න හොඳ නැහැ. ගෙවල් හදන්න බෑ. එහෙම දෙයක් තියනවද මේකේ? එහෙම දෙයක් නැහැ. මේක ඇත්තටම පින්නතුල හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් මේකට අර මම ආයෙනේ ඒකට දැසගත්තොත් තමයි පුදුම විදිහේ අවිද්‍යාවකින් දැසගත්තොත් තමයි අපිට ගැළවිල්ලක් නැත්තේ. දැන් බලන්න අර හිමාල වනයේට කාලයක් තියෙන පුංචි කතාවක්. හොඳටම දින හතක් එක දිගටම වහිනවා. වැහැලා වැහැලා පින්නතුනේ දැන් විශාල දේවල් පවා මේ වර්ෂාවට ගහගෙන යනවා. ඇතෙකුත් මේ වතුරට වැටිලා මරණයටපත් වෙනවා මේ ඇතක් ගහකට යනවා. ඇටක් ගහගෙන යනකොට දැන් කෑම හොයාගෙන යනවා කවුලේ කපුටේ. කපුටේ කෑම හොයාගෙන යනකොට දැන් මේ ගංගානම් නදියට වැටිලා ගහගෙන යන මේ ඇතා දකිනවා. මේ කපුට ඉක්මනට පියාඹලා ගිහින් අර ඇතාගේ ඇඟ උඩට නැගලා මස් ටිකක් කරලා කනවා. මස් ටිකක් කාලා කොහොමද ඉතින් කවුඩක් යන්නේ ටිකක් බොහොම ප්‍රේත සතෙක් නේ කපුටා. ඉතින් දැන් වතුර ටිකකුත් බොනවා ගඟේ. දැන් වතුර ටිකකුත් බිහිලා දැන් ඔය විදිහට මස් කනවා වතුර බොනවා. ඔහොම ඉතින් මේ කපුටට තේරෙන්නේ නැහැ මේ අලි කුණ ගහගෙන යනවා කියලා. දැන් ඔහොම දවස් දෙක තුනක් ඉතින් කකා වෙබි ඉන්නකොට කපුට කල්පනා කරනවා මෙතනින් මම යන්න හොඳ මේක මම මගේ වාසස්ථානය කරගන්න ඕනේ. කෑමක් තියෙනවා නම් බොණ්ඩක් තියෙනවා නම් මොන මොඩයක්ද මේක දාලා යන්නේ. එහෙම හිතලා පින්නතුන දැන් කපුටා මෙතන වාසස්ථානය කරගන්නවා. වාසස්ථානය කරගත්තාම දැන් මේක ක්‍රමාන කෝලෝ මේ අලිපුන පින්නතුනි ගහගෙන ගහගෙන මුහුදට වැටෙනවා. මුහුදට වැටුණත් කපුටට ගාණක් නැහැ. ඉතින් කොහොම හරි පින්නතුනි මේක කාලයගේ වැයමින් වැඩි කාලයක් යන්නේ මහා මුහුද මැදට යනවා රළ පහරකට අහුවෙලා. උන එතකොට දැන් මේ අලිකුණේ දැන් මස් ටික ටික ගැලවෙනවා. එන්න එන්න මසුත් අඩු වෙනවා. ඉතින් එතකොට ටික කාලයක් යනකොට කපුටට තේරෙනවා දැන් නම් මේක ඉවර වෙගෙන යන්නේ මේකෙන් ඉඳලා හරියන්නේ නැහැ කියලා. එතකොට ප්‍රමාද වැඩි. ඉතින් දැන් කපුට කල්පනා කරන මෙතන ඉඳලා හරියන්නේ නැහැ. දැන් බොහොම මස් පොඩ්ඩයි තියෙන්නේ. ඉතින් සත්තු මාළු කනවා. දැන් ඉතින් මෙතන ඉඳලා හරියන්නේ නැහැ කියලා කපුට මොකද කරන්නේ? බටහිර පැත්තට පියාඹගෙන යනවා. නමුත් ඒ ගොඩක් පේන්නේ නැහැ. නැගෙනහිර දිශාවටත් ඒ විදිහට පියාඹගෙන යන උතුර දකුණ හැම පැත්තටම යනවා. ඉතින් දැන් කපුටට යන්න දිහාවක් නැහැ. කපුට මොකද කරන්නේ? අනේ එහෙනම් මේ මස් කෑලටම එන්න ඕන කියලා නැවතෙන්න එන්න බලනකොට ඒකත් නැහැ. ඉතින් අන්තිමට කපුට වෙහෙසටපත් වෙලා කපුට මුහුදටම ඇද වැටෙනවා. ඉතින් මුහුදට ඇද වැටුනහම ඒ කපුටාව ඒ මුහුදේ ඉන්න මක්ෂීන් ආහාරයට ගන්නවා. ඊර්තිමන්තේ ඒ අවස්ථාවේ අහසින් යනවා ආහාර සාගර. යනකොට දකිනවා මේ මහා මුහුද මැද කපුටු පිහාටු වාගයක් තියෙනවා. උන්වහන්සේ කල්පනා කරනවා ඒ තාපසතුමා කොහොමද මෙච්චර දුර කපුටෙකුට පියාඹන්න බෑ. එහෙමනම් මේ පියාට තියෙන්නේ කොහොමද? ඉතින් ආවර්ජනා කළ බලනකොට මේ සිදුවීම දකිනවා. සිදුවීම දැක්කහම මේ ඉද්ධිමන්තයා තාපසතුමා මේ අරමුණු කරගෙන පින්නතුනි බණ කියනවා. රාජ්‍යන් හතක රජවරු පවා මේ දේශනාව අහලා මේ සසර කලකිරීලා පින්නතුනි ධ්‍යාන උපදවන බඹල උපදිනවා. මේ අබුද්ධෝපපා අබුද්ධෝපාද කාලයක සිදුවීමක්. එතකොට බලන්න දැන් මෙතන මස් කෑම වැරදි කියලා කියනව නෙවෙයි. අර මෙතන මට වාසස්ථානය කියලා තන ග්‍රහණය කරගත්තා. ඒ නිසා තමයි අර කවුඩට විනාශයට පාර කැපුනේ. එහෙමනම් පින්නතොනේ අපිටත් මේ ගිහි ජීවිතවල ඉඳගෙන මේ ධර්මය මේ ධහම අපේ ජීවිතයට ගලප ගන්න පුළුවන්. අවබෝධෙන් ජීවත් වෙනවා නම් ඕනම කෙනෙකුට සුගතිගාමී වෙන්න පුළුවන්. දැන් ගොඩාක් ස්වාමීන් වහන්සේලා කියන අවබෝධෙන් ජීවත් වෙන්න කියලා. මොකක්ද අවබෝධෙන් ජීවත් වෙනවා කියන්නේ? මේක හරි පහසුයි. ඇත්තටම මේකට අවශ්‍ය කරන්නේ නුවණ. යෝනිසෝ මනසිකාරය. දැන් අපි හිතමු ගෙදරක ස්වාමියා බිරිඳ දරුවා දරුවන් ඉතින් ඥාතින් මොහොම ජීවත් වෙනවා. ස්වාමියා හිතුවොත් ඔක බිරිඳට කියන්න යන්නේ ස්වාමියා හිතනවා අනේ මගේ මේ බිරිඳ දැන් සමහරව මේ ධර්මයේ හරියම වැරදි විදිහට අල්ලන්නේ. බිරිඳට බැඳෙනවා කියලා බිරිඳත් එක්ක වැඩි කතා කරන්න නැති මිනිසුත් ඉන්නවා. එහෙම නෙවෙයි විවාහ වුණා නම් බොහොම සමගින් ඉන්න ඕනේ ආදරෙන්. අවබෝධයෙන් ඉන්නවා කියලා කියන්නේ ස්වාමියා හිතනවා අනේ මගේ මේ වර්තමාන බිරිඳ අතීත සංසාරේ මට මොනතරම් බිරිඳවරු හිටියද ඒ කෙනෙක්වත් නැහැ දැන් මෙතනින් ගියාට පස්සේ මම මිනිස්සෙක් වුණොත් ඒත් මට නැවත බිරිඳවරු ලැබේ දැන් මේක කෙලවරක් නැහැ ඒක බිරිඳට කියන්න යන්නේ හැබැයි බිරිඳට බොහොම ඒ සැලකිලි උපස්ථානේ කට ඒ අවශ්‍ය කරන දේවල් සිද්ධ කරමින් බොහොම සතුටෙන් ඉන්නවා. හැබැයි අවබෝධයෙන් ඉන්නවා. ඒ බිරිඳට බැඳෙන්නේ නැහැ. සමහරුන්ට වෙන්නේ පින්නතුනේ අර මෝහයෙන් අර කපුටා වගේ බැඳෙනවා. අතහැර ගන්න බෑ. බිරිඳත් අරගෙන යන්න තමයි කල්පනාව. අන්න එතන තමයි වරදින්නේ. දරුවෝ හදන අම්මලා වුණත් එහෙමයි. අම්මලා හිතන්න ඕන දරුවෙකුට දැන් මේ බණ අහලා සමහර අම්මලා මොකද කරන්නේ? ආ මම දැන් ධර්මයට ලං වෙලා ඉන්නේ. මම ඕගොල්ලන්ට බැඳීමක් නැහැ. දැන් ඕගොල්ලොත් ඕගොල්ලෝගේ වැඩ බලා ගන්න මට පුළුවන් කාලේ මං කරා. කොහොම අම්මලා කියනවා. ඒක හරි වැරදි වැඩක්. මොකද ළමයෙකුට ආදරය අවශ්‍යයි. ඉතින් අම්මලා කරන්න ඕන කොහොමද? අම්මලා ඒ දරුවන්ට අවශ්‍ය යුතුකම් ඉෂ්ට කරන ගමන් අම්මා හිතන්න ඕනේ අනේ මේ අනාදිමත් සංසාරේ අතීත ජීවිතවල මං කොතර දරුවෝ හදන්න ඇත කෝටි ප්‍රකෝටි ගණන් දරුවෝ හදලා තියෙනවා අනාගත ජීවිතවල මට ওই විදිහටම දරුවෝ හදන්න ඉතින් නිවන් දැක්කේ නැත්නම් වෙනවා ඉතින් මේ වර්තමාන ජීවිතේ මගේ දරුවෝ ඒක දරුවන්ට කියන්න යන්නේ දරුවන්ට අවශ්‍ය ආදරය වෙනස ලබා දෙනවා හැබැයි අම්මගේ සිතේ අර අනවශ්‍ය බැඳීමක් නැහැ ඒක කාටවත් තේන්නේ නැහැ මේ විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් පින්නතුනේ කිසිම කෙනෙකුට අපායන් අවස්ථාවක් නැහැ. ගොඩාක් අයට මේ අපායන් වෙලා තින්නේ අනවබෝධෙන් ජීවත් වෙනවා. අර කපුටයි හොඳ උපමාව. ඒ මස්තික කෑවට කමන්නේ නමුත් එයා ඒක දැසගත්තා. මෙතන මට හොඳයි වාසස්ථානය කියලා හිතුවා. මේ වගේ තැනක් අතහරින්නේ මෝඩෙක් කියලා හිතුවා. ඒකම තමයි අපිටත් වෙලා තියෙන්නේ. එහෙමනම් අපිට දරුවෝ හදන්න පුළුවන්. ළමයි ඊළඟට ගෙවල් හදන්න පුළුවන්. ඒ වගේම පිළිතුරු යාන වාහන ගන්න පුළුවන්. හැබැයි හැම කෙනාම හිතන්න ඕන මේවා මේ ජීවත් වෙලා ඉන්නකම් විතරයි. අපි ගෙයක් හදලා ගෙට බැඳිලා ගේ අරගෙන යන්න කල්පනා කරොත් ඔන්න වැඩේ වර්ධිනවා. එහෙමනම් මේ අවබෝධය කියන එක ඉතාම වැදගත් දෙයක්. එතකොට බලන්න මේ ආයතන 6 පිළිබඳව අපි බොහෝම කල්පනාවෙන් ඉන්නවා නම් අපිට ධර්මය තුළින් පුදුම පිළිසරණක් ලැබෙනවා. පුදුම රැකවරණයක් ලැබෙනවා. ඒ නිසා පින්නතුනේ හැම කෙනාම මේ ආයතන භාවනාව කරන්න පුරුදු වෙන්න ඕනේ. ආයතන භාවනාව කියලා කියන්නේ දැන් අපි බුදුන් වඳිනකොට අපිට පුළුවන් මේක හදාගෙන කරන්න. ඒ කියන්නේ අපේ ඇහැ මේ ආධ්‍යාත්මික ආයතනයක්. සත්‍ය නැහැ අනිත්‍යයි. ඊළඟට ඉතින් අපි ඕක සද්ධායනා ස්වරූපයෙන් ඉස්සලා කරන්නේ. ඇහැ අනිත්‍යයි, ඇහැට ගෝචර වන රූප අනිත්‍යයි, ඒ දෙන්නා එකතු කරන විඥානයේ චක්කු විඥානය අනිත්‍යයි. ඒ වගේම ඒ ඒකතුවට කියන ස්පර්ශය ස්පර්ශය අනිත්‍යයි. ඊළඟට ස්පර්ශය නිසා ඇති වෙන වේදනාව ඒකත් අනිත්‍යයි. ඊළඟට ඒ වේදනාව නිසා ඇතිවෙන තණ්හාව අනිත්‍යයි. ඔය විදිහට පින්නතුනේ ඔය ආයතන හයම සත්‍යයනා ස්වરૂපයෙන් මුලින් පටන් ගත්තා නම් අපිට මොන තරම් පිටිසරණක් ලැබෙනවද? මේ ධර්මය පුරුදු කරනවා කියන්නේ අන්න ඒකයි. එහෙමනම් දැන් මේ රහතන් වහන්සේලා දෙනම මේ විදිහට මේ ධර්ම දේශනාව සාකච්ඡාව සිද්ධ කරගෙන යනවා. උන්වහන්සේලා අන්තිමට වදාළේ මොකද්ද? භාග්‍යතුන් වහන්සේටත් මේ ආයතන හය තියෙනවා. භාග්‍යතුන් වහන්සේත් මේ ආයතන හයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන අරමුණු කියන මේවා ග්‍රහණය කරගන්නවා. නමුත් උන්වහන්සේට නැත්තේ චන්ද රාගය නෑ. චන්ද රාගය නැති නිසා බුදුරජාණන් වහන්සේ සැනසෙල්ලේ වැඩ ඉන්නවා කියලා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කොට්ටිත මහරහතන් වහන්සේට වදාලා. එහෙමනම් අපේ මේ පින්වත් හැම කෙනෙක්ම හිතන්න ඕන මේ ඇහැ හොඳට මතක තියාගන්න ඇහැ යම් තැනක තියෙනවා නම් එතන තියෙන දුක. ඒ වගේම පින්නතුනි කන යම් තැනක තියෙනවා නම් එතන තියෙන දුක. නාසය යම් තැනක තියෙනවා නම් එතන තියෙන ඒකාන්තෙන් දුක. හොඳට මේ ධර්මයේ ඇතුළට ගිය කෙනෙකුට ඒක හොඳට තේරෙනවා. දිව යම් කිසි දැනක තියෙනවා නම් එතන තියෙන දුක. ඒ වගේම කය යම් කිසි දැනක තියෙනවා නම් එතන තියෙන්නේ දුක. සිත යම් කිසි දැනක තියෙනවා නම් මනස තියෙනවා නම් යම් කිසි දැනක එතන තියෙන දුක. ඊළඟට ඒහැට ගෝචර වන රූප යම් කිසි තැනක තියෙනවා එතන තියෙන්නේ දුක. ශබ්ද යම් කිසි තැනක තියෙනවා නම් එතන තියෙන දුක. ගන්ධ, කඳ සුවඳ, රස, පහස මේවා යම් කිසි තැනක තියෙනවා නම් පිළිතුර එතන තියෙන ඒකාන්තයෙන් දුක. එතකොට බලන්න ආධ්‍යාත්මික ආයතන දුකයි, බාහිර ආයතන දුකයි. ඒතර යම් කිසි කෙනෙක් මේ කියපු ඇහැ මම මගේ මගේ ආත්මය කියලා සතුටින් පිළිගන්නව නෑ පිළිගන්නේ මොකද්ද දුක ඊළඟට මේ ඇහැට ගෝචර රූපය දැන් ඔය රූප තියෙනවානේ. ඒ රූප මම මගේ මගේ ආත්මය කියලා. යම් කෙනෙක් ඔය රූපයක් ග්‍රහණය කරගන්නවා නම් එයා බදාගන්නේ මොකද්ද? දුක. එහෙමනම් පින්නතුනි යම් කිසි පුද්ගලෙක් යථා භූත ඥාණයෙන් අනේ මේක අනිත්‍ය දෙයක් කියලා තේරුම් ගන්නවා නම් එයා තේරුම් ගත්තේ මොකද්ද? දුක. එහෙමනම් අපිට මෙතනම තමයි නිවන තියෙන්නේ. මෙතනම තමයි සැනසෙල්ල තියෙන්නේ. ඒ නිසා මේක අපි හදාගන්න ඕන ක්‍රමානුකූලව පියවරෙන් පියවර මේ අනිත්‍ය ලක්ෂණය පින්නතුළු පුරුදු කරන්න අපි මහන්සි ගන්න ඕන. බාහිර දේවල් නෙවෙයි මේ ආයතන 6 අපි අනිත්‍ය වශයෙන් දකින්න දුකක් වශයෙන් දකින්න අනාත්ම දෙයක් හැටියට දකින්න පුරුදු වුණා නම් ඒ තුලින් අපට විශාල අපෙන් මහා සැනසෙල්ලක් හදාගන්න පුළුවන්. ඒක බැරි කම නිසා තමයි අපි මේ අනවරාග්‍ර සංසාරේ ඉපදීපදී මෙරි මෙරි මේ දීර්ඝ ගමනක් යන්නේ. අර යවකලාපී කියන සූත්‍රයේ පින්නතරට මතක ඇති. ඒ සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි යව මිටියක්. යව කියන්නේ මේ අපි හිතමුකෝ වීමිටියක් කියලා. මේ ධාන්‍ය වර්ගයක්. මේ ධාන්‍ය මිනිසු කපලා මේ ඇට වෙන් කරගන්න ඒක තනලා එයාට ටික වෙන් කරගන්නවා. තථාගතයන් වහන්සේ වදාारण මේ යව මිටියක් ගෙනල්ලා පුරුෂය 6 දෙනෙක් ලොකු පොළු 6කින් මේ යව මිටියට ගහනවා. එක්කෙනෙක් නෙමෙයි ගහන්නේ 6 දෙනෙක් එකතු වෙලා ගහනවා. ඉතින් මේක හොඳට තදනවා. තරුණාට පස්සේ උන්ට බල සම්පන්න කෙනෙක් ඇවිල්ලා අර පුරුෂය 6 දෙනාටම වඩා බල සම්පන්න පුරුෂයෙක් ඇවිල්ලා අර පැලිච්ච වීමිතියට යවමිතියට නැවතත් යහනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා අසුතවත් පුතග්ජනයාගේ ස්වභාවය ඒක තමයි. එන ධර්මයේ දැක්කේ නැති පුජ්‍යලයාගේ ස්වභාවයත් අන්න එහෙමයි. ඒ කියන්නේ මොකද්ද? දැන් බලන්න අපි මේ සංසාර ගමනේ ඇහැ නිසා ඇහෙන් රූප ප්‍රිය රූප බලලා හරි අප්‍රිය රූප බලලා හරි අපි ඇහැ නිසා කොතර තැලෙනවද නේද අපිට උග තේරෙන්නේ අර සිහිනුවණක් නැති නිසා අපිට බොහෝ සෙයින් උග තේරෙන්නේ නැති වෙන්න පුළුවන් නමුත් හොඳට බලන්න කල්පනා කරන අපි ඇහැ නිසා පුදුම තැලිල්ලක් තැලෙන්නේ කන නිසා ප්‍රිය ශබ්ද හරි අප්‍රිය ශබ්ද හරි අපි තැලෙනව කොහොම හරි ඊළඟට පින්නතුනි මේ නාසය නිසා අපි හොඳටම තැලෙනවා. දිව නිසා හොඳටම තැලෙනවා. කය නිසා හොඳටම තැලෙනවා. සිත නිසා හොඳටම තැලෙනවා. තැලිලා තැලිලා ඉන්න අපි අර තවත් පුරුෂයෙක් හය දෙනෙක්ගෙන් තැලෙනවා. ඒ කියන්නේ අස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන හයෙන්ම තැලිලා ඉන්න කෙනාට තවත් කෙනෙක් ඇවිල්ලා තලනවා. අර බල සම්පන්න පුරුෂයෙක් තරනවා වගේ තමයි එච්චර දෙල්ල ඉන්න අපි ආය ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? අනේ මට හොඳ ජීවිතයක් මේ කරදර වලින් තොර හොඳ ජීවිතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරන මේක හරියට අර 6 දෙනෙක්ගෙන් ගුටි කාලා නැවතර මහා පුරුෂයෙක්ගෙන් ගුටි කනවා වගේ වැඩක්. ඒ කියන්නේ හොඳටම පරිලා ආයත් ප්‍රාර්ථනා කරන්නේ මේ වගේ භවයක්. ඉතින් පින්නතුනේ මේ වගේ භවයක් ප්‍රාර්ථනා කිරීම තුළින් නැවත ලැබෙන්නේ මේ වගේම පංච පාදාන කණ්ඩයක් නේද? මේ වගේම එකක් න්‍යාය ලැබෙන්නේ. ඔය හැමයි, ඔය කනමයි, ඔය නාසයමයි, ඔය දිවමයි ඕ ටිකම ලැබෙනවා. ආයෙත් ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා අසුතවත් පුතග්ජනයාගේ ස්වභාවය තමයි මේ භවයම ප්‍රාර්ථනා කරනවා. එහෙම නෙවෙයි පින්නතොනේ අපි ටිකෙන් ටික ටිකෙන් ටික මේ ධර්මයේ ලැබිච්ච වෙලාවේ කොහොම හරි අපේ ජීවිතේට මේ ධහම ගලප ගන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ ලැබූ අවස්ථාව පැහැරහැරිය පුද්දලිය බවට පත් වෙනවා. අපේ වාසනාව අපි දන්නේ අර අලියා දන්නේ නැහැ අලියාගේ ස්වરૂපයේ ස්වභාවය නේද? එහෙම කියනවානේ. ඒ වගේ තමයි අපිට ලැබිලා තියෙන වාසනාව අපි දන්නේ නැහැ. අපිට මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ඊට වඩා වටිනවා බුද්ධ ශාසනයක් ලැබුණා. කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබුණා. අංග විකල භාවයක් නැතුව මේ තේරුම් ගන්න පුළුවන් හැකියාවක්, මේ අවස්ථාව ලැබුණා. මේ සද්ධර්මය ලැබුණා. මේ ඔක්කොම ලැබිලා අපි මේ දේ කරගන්න නැත්නම් ඒක හරීම අපරාධයක්. ඒ නිසා පින්වත් හැම දිනාම මේ චන්ද රාගය නැති කරගන්න ඉතාම ඕනෑකමෙන් පියවරෙන් පියවර ක්‍රමානුකූලව මේ කෙලෙස් ගලවන්න වෑයම් කරන්න ඕන. ඒක තමයි පින්නතුනි තාම වටින්නේ. මොකද දැන් අපි මේ ජීවිතයේ මිනිස්සු මිනිස්සු වෙලා යම්කිසි මට්ටමකට අපි ජීවත් වෙන නිසා අපිට මේක ලොකු දුකක් කියලා දැනෙන්නේ නැති වෙන්නත් පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළේ මිනිස්සෙක් වෙලා ඉඳලා නැවත මිනිස්සෙක් වෙනවා කියන එක දෙහි වැඩක්. ලිහිති වැඩක් නෙවෙයි. කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ වැඩක්. එහෙමනම් අපි මෙතනින්ම මේ ධර්මය ලැබිච්ච වෙලාවේ මේන් ප්‍රයෝජන ගන්න මහන්සි ගන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒක හරියම අපරාධයක්. ඒ නිසා අපේ මේ පින්වත් හැම දිනාටම විශේෂයෙන්ම අපි මේ දේශනාව තුළින් මතක් කරන්නේ මේ ආයතන 6. ආධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනත් ඒවා සම්බන්ධ කරන විඥානත් ඒ ඇතිවන ස්පර්ශත් ඒවා නිසා ඇතිවන වේදනාත් ඊළඟට පින්නතුන් ඒවා නිසා ඇතිවන තණ්හාව පිළිබඳවත් හැම මොහොතකම අනිත්‍ය වශයෙන් දකින්න. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියන එක පින්නත් හැම දිනාටම වැටහෙනවා. ඒක දුකක් වශයෙන් දකින්න. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක මම මගේ මගේ ආත්මය කියලා ග්‍රහණය කරගන්න බෑ කියන එක පින්නතට හිතා. එහෙම හිතුවොත් පින්නත එතන විශාල ධර්මයක් වැඩෙනවා. එහෙම හිතුවොත් අපි මේ කාලේ අපි මේ ධර්මය පුරුදු කරගත්තොත් අපිට නිවන් අවබෝධ කරගන්න බැරි වුණත් බුදුරජාණන් වහන්සේ නමක් බණ කියනකොටම අපිට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඊළඟට අපි මේ ආයතන 6 ගැන හොඳ අවබෝධයෙන් ඉන්නවා කියලා කියන්නේ කොච්චරනම් කාමාවතර කුසල රැස් කරගන්න පුළුවන් මේ ජීවිතේ ගත්තාම. දැන් බලන්න මේ ආයතන හරහා මේ ඔක්කොම කුසල් සිද්ධ වෙන්නේ අකුසල් සිද්ධ වෙන්නේ. අපි උදේ නැගිට වෙලේ ඉඳලා රෑ නින්දට යනකම්ම කරන්නේ මොකද්ද? ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා, කයට පහත ලබනවා, හිතට අරමුණු ගන්නවා. ඉතින් ওই ගන්න අරමුණු සමහර ඒවා අපි කැමති ඒවා සමහර ඒවා අපි අකමැති ඒවා. ওই දෙකෙන්ම අපට මොකද්ද වෙන්නේ? කැමති රූපවලින් අපි ඇලෙනවා, අකමැති රූපවලින් ගැටෙනවා. කැමති ශබ්දවලින් ඇලෙනවා, අකමැති ශබ්දවලින් ගැටෙනවා. කැමති රසයට ඇලෙනවා, අකමැති රසයට ගැටෙනවා. ඔය විදිහට බලන්න පින්නතුනේ ධර්මයේ යම්කිසි කෙනෙකුගේ ජීවිතය තුළ නැත්තම් නුවණින් මෙනෙහි කිරීමක් නැත්තම් සිහිය නුවණ දෙක නැත්තම් මිනිස්සෙක් වෙලා ඉපදුනක් ඇත්තටම පින්නතන කොච්චරනම් අකුසල් සිද්ධ වෙනවද එහෙමනම් සිහිය නුවණ දෙක තියෙනවා නම් කොච්චරනම් කුසල් කරගන්න පුළුවන්ද ඇහෙන් රූපයක් දැක්කත් ඒක කුසලයට හරවන්න පුළුවන් ප්‍රිය රූපයක් දැක්කත් කුසලයට හරවන්න පුළුවන් අප්‍රිය රූපයක් දැක්කත් කුසලයට හරවන්න පුළුවන් එක උදාහරණයක් කිව්වොත් දැන් අපි ලස්සන දෙයක් දකිනවා ලක්ෂණ දෙයක් දැක්කහම සාමාන්‍ය පුතත්ජන කෙනෙකුට ආසාවක් ඇති වෙනවා. ඒ මොහොතේම යාට හිතන්න පුළුවන් නම් අනේ උක අනිත්‍ය වෙලා යනවනේ කියලා. බලන්න ඒක කුසලයට හපන්න පුළුවන්. අපි හිතමු දැන් අපි අකමැති අප්‍රිය දෙයක් දකිනවා. අපි හිතමු අසුචි ගොඩක් දැක්කා. දැක්කහම අපි තිඟ චී කියලා අහක බලා ගන්නවා. නමුත් අපිට ඒ වෙලාවේ මෙතන්න පුළුවන් නම් අනේ මේ වගේ දේවල් මගේ ශරීරෙත් තියෙන්නේ කියලා. කෙලින්ම කුසලයි. මේ කුසල් කරනවා කියලා කියන්නේ පිළිතුරු මේ අපි මේ බාහිරට පේන්න කරන දේවල් නෙවෙයි. කුසලය කියලා කියන්නේ තමන්ගේ හිතේ යම් කිසි ක්‍රියාවක් තුළ ඕනම ක්‍රියාවක් තුළ තමන්ගේ සිතේ අලෝභ අධේස අමෝහ පහළ වෙනවා නම් ඒක තමයි කුසලය. අප හිතුව මහා දානමය පින්කමක් කරනවා. ලෝකයේ අනිත් අය අනේ මෙයා ලොකුවට දන් දෙනවා කියලා අපි හිතනවා නේ කොච්චර කුසල් කිරින්ද මේ කරන්නේ කියලා. නමුත් එයා මාන්නේ කරොත් ආ දැන් මගේ දානෙට මෙයා අහවල් ලොකු හාමුදුරු වැඩියා, අහවල් නායක හාමුදුරු වැඩියා, අහවල් ප්‍රභූවරු ආවා. දැන් මේක කිසි අඩුවක් නෑ. අනිත් අය මං ගැන කොහොම බලනවද? ඉතින් ඔය විදිහට ලෝකයට පේන්න අකුසල් වෙන්න දාන දෙන්න බැයිද? පුළුවන්. වැඩ කරන්න හිතේ ලෝභ දේශමෝහ. හැබැයි පින්නතුනි කෙනෙක් රැකියාව කරනකොට උනත් අලෝභය, අදේසය, අමෝහය කියන කුසල මූලයන්ගෙන් සිත් පුරවාගෙන තමන්ගේ රස්සාව කළත් එයාට කුසල් වැඩෙනවා. ඉතින් එහෙමනම් පින්වත් හැමදෙනාම මේ ආයතන 6 ගැන මීට වඩා අවධානයෙන් හිටියොත් හැම පැත්තෙම හොඳයි. මේ ජීවිතයේ හොඳට කුසල් රැස් කරගන්න පුළුවන්. ඒ වගේම ඊ타මිත්මන් භවයකදී අපිට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට යථාර්ථය අවබෝධ කරගන්නට ඒකාන්තින් එක උපකාර වෙනවා. අපේ බෞද්ධයෝ බලන්න ඕන ටිකක් තමයි මේ ආයතන හය. මේ ආයතන හය ගැන අපට විශාල වැටහීමක් නැහැ. මේ ආයතන හය ගැන වැටහීමක් තියෙනවා නම් පින්නතුනේ ශීඝ්‍රගාමීව අපට ධර්ම ඉස්සරහට යන්න පුළුවන්. එහෙමනම් පින්වත් හැම දෙනාටම මේ දේශනාවත් මේ දහම් නැත්නම් මේ තමන්ගේ ජීවිත ධර්මයට හරවා ගන්නට ඒ වගේම කුසලයට බර ජීවිත ඇති කර ගන්නට යථාර්ථය අවබෝධ කර ගන්නට මේ දේශනාවත් යම් තරමකින් හරි උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන රූපාමේ මුණසිංහ මහත්මාව පිළියන්දල පදිංචි වෙලා ඉන්න පින්වත් රූපානි මුණසිංහ මහත්මයා ප්‍රධාන ඒ පින්වත් හැම දිනාටම මේ කුසලයේ මහත්ඵල වේවා මහාන සංස වේවා නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් විශේෂයෙන් මේ මහත්මාවගේ බලාපොරොත්තුව තමයි දොන් සුගතදාස මුණසිංහ පියාණන් සෝමාවතී මුණසිංහ මෑණියන් කීර්තිසේන කවිරාජ පියාණන් ඒ වගේම විජේතිලක සෝහිරිය ඇතුළු ඉතින් බලාපොරොත්තු වන සියලුම සංසාරගත ඥාතීන්ට මේ කුසල් පෙනේවා ඒ ඥාතීන් සාදු සාදුකයා මේ පින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාව තියෙනවා ඒ වගේම බෞද්ධ ආනාලිකාවේ නිර්මාතෘ අතිපූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේටත් මේ කුසල් උතුම් චතුරාරි සත්‍ය අවබෝධයේ පිණසම වේවා කියන පැතුම තියෙනවා දේශකයන් වහන්සේට සිත පතනවා. රෝගීව සිටින සෝමසිරි මුණසිංහ මේ මහත්මාට නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සැලසේවා කියන ප්‍රාර්ථනාව තියෙනවා. ශ්‍රීලා විජේවර්ධන මෑණියන්ට එවැගේම බෞද්ධ ආනාලිකාවේ අධ්‍යක්ෂක බරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ අතුරු කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මුළු ලෝකයටම මේ දිනවල තිබෙන මේ කොරෝනා වසංගත රෝගී තත්වයෙන් අප මෙදෙන්නට හැමදෙනාටම ශක්තිය ලැබේවා තුරුණුවන්ගේ අනන්තානුභාව බලෙන් හැමදෙනාටම සැනසෙල්ල වේවා කියන තුන් ප්‍රාර්ථනාව තියෙනවා ඒ වගේම පින්නතුනි ඊටාම ඉක්මන් භවයකදී මේ හැමදෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලැබේවා කියන මූලික ප්‍රාර්ථනාව තියෙනවා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 මේ සම්බන්ධ වන හැම දෙනාටම මෙලොව වශයෙන් අපලපද්‍රවාදයක් නැත්තන් සියල්ල දුර වේවා සුත සාන්තිය සැලසේවා සියලු සම්‍යක් ප්‍රාර්ථනාවන් සියලු 100ක්ම දුම්පත් වේවා නිවන දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා පිටුවා ගනිමු ආකාසත්තාච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං තරන්ති Thank you.